බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. දිට්ඨියේ දිට්ඨේ දිට්ඨ මන්තන් ගන්න වඩා පැහැදිලි වන්නේ ඒ තුලින් අපි අනිත්‍ය දකින නිසාද. එනම් එකපාරක් දැක්ක රූපය තව පාරක් නොදකිය හැකිවන්නේ අනිත්‍ය නිසා නේද? නෑ දිට්ඨේ දිට්ඨ මත්තම් භවිස්සති කියලා කියන්නේ ඒකම නෙමෙයි. දිට්ඨේ දිට්ඨ මත්තම් භවිස්සති කියලා කියන්නේ දැන් අපි යමක් ඇසින් දැක්කහම ඒ දැකපු දෙයට අපි අර්ථකථනයක් එකතු කරනවා. මේ දැක්කේ ස්ත්‍රියක්, මේ දැක්කේ පුරුෂයෙක්. එතකොට මේ ස්ත්‍රිය ලස්සනයි, මේ පුරුෂයා කඩවසම්. එහෙම අපි දැන් එක එක අර්ථයකට එකතු කරනවා. එතකොට එහෙම අර්ථ එකතු කරන්න ගියාම තමයි මේ පිළිබඳව ඇලීම් ගැටීම් මතුවෙන්නේ. ඊට පස්සේ තමයි පිළිබඳ උපාදානය. ඊට පස්සේ උපාදානය නිසා තමයි භවය. භවය නිසා තමයි ජාති. ජාති නිසා තමයි ජරා මරණ ශෝක පරිද. දැන් මේ ඔක්කොම අරුබුද ටික හටගන්නේ අර බාහිර රූපය දැකලා අපි ඒකට අර්ථ විග්‍රහ කරන්න යාමේ. එතකොට දැකපු දේ දැකපු දෙයට සීමා කරලා මේක දැක්කා. එතකොට ඒක එහි ස්වરૂපය. එතකොට අන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව දැකපු දේ දැකපු දේට සීමා කරනවා නම් ඒක ඇතුළට අරගෙන තෘෂ්ණා සහෝ ගැටීම් වශයෙන් උපාදාන කරගෙන ඒකත් එක්කලා තව අලුතෙන් මේක නඩත්තු වෙන්න ක්‍රමයක් හදාගන්න නැතු ඒක ආහාරයක් කරගන්න නැතු වෙනවා මනෝ සංචේතන ආහාර විඥාන ආහාර පස් ආහාර එතකොට මේවෙන් පස් ආහාරය අපිට නවත්තන්න බෑ විඥාන ආහාරය නවත්තන්න බෑ එතකොට හැබැයි මනෝ සංචේතන වශයෙන් අපි මේ පිළිබඳව ගොඩනගන චේතනා සංකල්ප මනෝභාවයන් අපිට පාලනය කරන්න පුළුවන්. එතකොට එහෙම වුණාම තමයි ඒකෙන් අර අලුත් භවයන් නිර්මාණය වීම අපට වළක්වා ගන්නට අවස්ථාව තියෙන. ඉතින් අන්න ඒ විදිහේ ගැඹුරු කතාවක් තමයි දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති. ඊට පස්සේ මුත කියලා කියන්නේ දිත්ත කියන්නේ ඇහෙන්, සුත කියන්නේ කනෙන්, මුත කියන්නේ නාසයෙන්, දිවෙන්, කයි කියන ඉන්ද්‍රිය තුනෙන්ම වැටහෙන දේ. ඊට පස්සේ විඤ්ඤාතේ විඤ්ඤාත මත සිතට දැනෙන දේ. ඉතින් එතන තියෙන්නේ අර අනිත්‍යයි කියලා දැකීම විතරක් නෙමෙයි. එතන සිද්ධ වෙන හේතුඵල සංසිද්ධිය හරියට හඳුනාගෙන ඒ හේතුඵල සංසිද්ධිය තුළ භවය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතන මේ භවය නවත්තන්න කොහොමද මේක ඛණ්ඩණය කරන්න? ඒ නිසා තමයි ඉතින් මේ මට්ටමට කිව්වේ මේ මට්ටමට වටහන්න ගැඹුරු ප්‍රඥාවක් තියෙන නිසා. ඉතින් ඒ තිබිච්ච නිසා තමයි ඒක කියනකොටම ඇහෙනකොටම ඒක වටහාගෙන වහා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වුනේ. අනිත්‍ය දැකීම විතරක් නෙමෙයි එතන හේතුඵල වශයෙන් පටිච්චසමුප්පන්නව පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ ගැඹුරු කතාවක්.